වහන්සේ එදිනදා ජීවිතයේදී ඇහෙන, දකින, දැනෙන, දැනගන්න අරමුණු වලින් කීපයක් හෝ ප්‍රතිඵල වශයෙන් බලා විපස්සනා කිරීමෙන් ප්‍රතිඵල ලැබෙයිද? එසේ නැතිනම් මේක ලැහැකේ සමාජ බන්ධනකේ පමණක් උදාහරණයක් ලෙස මනසට එන හිතිවිල්ල හේතුවක් නිසා හටගත් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන වූ දෙයක් ලෙසත් එය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි යන විදර්ශනා කරමි. මේ නිවැරදිද අනිත් ඉන්ද්‍රියවලට මේ සීම කරමි. මේ තමයි සිටින ඕනෑම සමාජ පරිසරයක් තුළ නියදව කළ හැකක් නේද? ඔබවහන්සේගේ අදහස කොහොමද? දිනපතා හරියට භාවනාව කරගෙන කරගත නොහැකි බැවින් මේ සුදුසු පරිදි කිරීමට උපදෙස් දෙන්නේ. මම මේක පිළිගන්නේ. මොකද මේ කතාවේදී කිව්වා වගේ අරමුණු කීපයක් අරමුණු වලින් කීපයක් හෝ හේතුඵල වශයෙන් බලා තීන්දුව කරන්නේ අපේ හිත. අපේ හිත කැමති නැහැ කවදාකවත් හිතේ රහස හඳුනනවා කියන්නේ. ඒක හොරාගෙන්මයි පේන්නේ. පිරිසිදු කරගත්තේ නැති හිතකින් අපි කොච්චර කල්පනා කරා. එයා ඔප්පු කරන්නේ එයා වදපු දරුවා ඒ කියන්නේ නීති අනුකූලයි කියලා. ඒ දරුවා අවජාති ළමයි කියන්නේ. ඒ නිසා හිතට කවදාකවත් අපි ඉස්සලා කිව්වා වගේ මේ අර විඤ්ඤාති මාත්‍රකතා සිද්ධි කෙනෙක්ගේ විතර කළ දෙනවා මේ මුළු ලෝකෙම අපි විසින් ප්‍රොජෙක්ට් කරපේවා. එක එක එක එක ප්‍රොජෙක්ට් කරපු ලෝකෙ අපි ජීවත් වෙනවා. අපි ප්‍රොජෙක්ට් කරන ලෝකේ ප්‍රොජෙක්ට් කරලා මවන්න බැරි එකම දේ තමයි මම කාර්යය හිත. ඒ හිත දැනගැනීම සඳහා ලෝකේ කොච්චර දේවල් තත්ක කෙරුවා. එන්න ඉගෙන ගත්තත් කවදාකවත් ඒක බ්ලැක් බොක්ස් එක. ඒකට යන්න බෑ. ඒක නිසා මේ එනේන දේවල් අනිච්ච දුක්ඛ අනාත්තම් කියලා කිව්වට ඒකට සුදුසු සමාධියක් නැතුව සුදු ප්‍රඥාවක් නැතුව මේ කියන්නේ එස්කේපිසම් අපි අර විඥාන්සේ කියන පුරුෂයන් වගේ මොනවාරි වෙච්චහම එච්චරයි ඉන්නේ අහද ඒ වර්තමාන මොහොත පැමිණෙලා දෙන්නේ භාවනා කරන්න බැරි නම් මේක කරන්න කියලා අහනවා කමක් නැහැ නිකන් නෝ චින්ත මතාවයි නෝගේ ඒක ප්‍රශ්නේ නෑ කිසි තැනකට ගෙනියන්නේ මේක වෙන්නේ කොහොමද? එඳුරු සීලෙන් සමාධි ප්‍රඥාවෙන් ආවට පස්සේ මේ මනස, ඒ හොඳේ පිරිසුදු මනස මේක කරලා බලන්න. ඒ නිසා කරන නැත්නම් හිතන විපස්සනාව කිවෙන හිතෙන විපස්සනාව අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක හරි අමාරුයි මේ passive voice and active voice කියලා අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කතා කරනවා. සකර්මක සහ අකර්මක කියලා අපි සිංහල භාෂාවෙන් කතා කරනවා. සංස්කාර සහ සංස්කාර සංස්කාර සහ සංස්කාර කියලා කතා කරනවා මේකදී දේ වෙන්න ඇරලා ඒක දිහා බලා සිටීමට විපස්සනා කියනවා යමක් කරලා බලා සිටීම ඒකට විපස්සනා කියන්නේ හිතලා හෝ කියලා හෝ කරලා තමන්ගේ චේතනා පහළ වෙලා එන හැම දෙයක්ම ඒ කර්ම බවට පස් වෙනවා අපිට කරන්න නමුත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකට මේ යක්ෂණකින් අනිත්‍ය දුක අනත්ත කියනට වඩා සර්වඥාන්ති ක්‍රමයක් කියලා දෙන අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව නම් අනන්ත සංඥාව තමයි ඔය දස සංඥා සූත්‍රය ඉස්ලාම් කියන්නේ ආනන්ද ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දස සංඥාව දුන්න මොයි ලෙඩ නැති අනන්ත සංඥාව කියලා කියන්නේ රූපං අනත්තා චක්කුං අනත්තා රූපං සෝතං අනත්තා හබ්දානත්තා ආදිවාසී අනත්ත වශයෙන් සඳහන් කරන හැබැයි මේ එලෙපිච්ච කාරණාවක් මේ පොඩි ජෙනරල් මුළු ලෝකෙම අනිත්‍ය සංඥාවක් වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ නිතර වෙනස් වෙන සුළු බව කියන අවශ්‍යකාර. Tamanට අදාළ වෙච්ච සිද්ධියක් කරන්නේ අනිත්‍ය දුක අනත්ත කියන කියලා මම කියනවා ඒකට මේක කරන්නේ ද්වේෂය. යමක් විහාපි අනිත්‍ය දුක අනත්ත කියලා අයින් කරන්න හදන්නේ ඒ දේ මොදකින් ඔබ තන් කියන එක තමයි. අන්න ඒක පොඩ්ඩක් බලන්න. ඒකට කියනවා මෙතන ද්වේෂාංශය ගන්නවා. අපි කවදාකවත් ධර්මයක් වඩාගෙන අනේ අනිච්චං අනේ දුක්ඛං අනේ අනත්තං කියලා කෘතා කම කියන්නේ කවදාකවත්. ඒක දරුවට කරන මාතයක් වගේ තියෙනවා. අසුචි විදක්ක බලපුණක් දැක්කොත් ඊළඟට දැක්කොත් අන්න අනිච්චං දුක්ඛං අනත්තං කියනවා. එතකොට වැඩ කරන්නේ අප කියන ද්වේෂාංශය තමයි. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේක ප්‍රශ්න කරන එකට මම කියන්න පුළුවන් ඒ අරමුණ ගන්න. ඉතර කරනවා නම් ඒ අරමුණ ගැන බලන්නේ ඒ අරමුණ නොදකින් නොපතන් කියනවා කියන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. සුභ හොඳ දෙයකට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඒක මොසලයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ නරක දෙයකට. ඒ කියන්නේ ද්වේෂය කරනවා. නමුත් මම මේක සුළු පිළිකරකට ආගම මේ ප්‍රසිද්ධ කතා කරාට ලංකාවේ හරි අමාරුයි මේකට කියන්නේ. විශාල පිටසක් විපස්සනා කරනවා කියලා කරන්නේ මොකද්ද? මොකක් හරි අරගෙන ගමන් කරනවා. කියලා කියවල එතකොට ඒක නිකන් ට්‍රේන් වොෂ් වෙනවා. හරි. ඉතින් අනිතෙන්ට කියලා හනවා ඉතින් ඒකට කියන කමක් කියලා ප්‍රකට යන්නේ. ඒක නතර වෙනවා. ඊගාට මොකද කරන්න ඕනේ? මේකෙන් කොතෙන්ද මම ඇවිල්ලා ඉන්නේ කියලා අනිත් කටේ කේන්දර බලන්න. මම වාදකෙන්නේ මොකද හේතුව ඒගොල්ලෝ සූත්‍ර වාද කරනවා අපිට තේරුමක් නෑ අපිට දැනන්න ඒක වාද කරලා ගන්න. සතිපට්ඨාන සූත්‍රේ කොතනකවත් අනිත්‍ය දුක නැත්ති කියලා. අදිවර්තන සූත්‍රයේ විස්තර සහිතව තියෙන කිසිම තැනක මොනම දෙයක් අනිත්‍ය දුක නැත්නම් කියලා බලන්න කියන්නේ අඩුවා නිවර්ණ පහ කතා කරනවා. උපන්නම් සංදම් වාචත්තං කාමච්ඡන්දං සංකිමේ අජත්තං කාමච්ඡන් දෝති පදාන මගේ ඇතුලේ මේ වෙලාවේ කාමච්ඡන්දේ කියනවා කාමනාකතාව තියෙනවනම් මාතුල කාමාශාල ඇත්තේ ඇදගෙන මිසක් අනිච්ච දුක්ඛ නෑ. මුළු සත්‍යපට්ඨාන භාවනා කිසිම දෙයක් කොමෙන්ට් දෙකේව අනිච්ච දුක්ඛ නෑ. එක්කිට සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ තියෙන මේ විපස්සනා අර්ධන ප්‍රසිද්ධ දෙයක් තමයි සත්‍යපට්ඨාන. මේ ත්‍රිපිටකයේ ආයත සඳහන් වෙලා තියෙනවා අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය. ඒකට මම අනිත්‍යතාවය කියනකොට මතක් වෙනවා. මම පරිවර්තන කරා ඒ පොත ඒක ඇත්තට ඉංග්‍රීසි පොත නම් ඉංග්‍රීසිලයි කියනකොට නමුත් ඒකට මුල් වෙච්ච බණ දේශනාවකදී පුරුම භාෂාවෙන් ලියලා දෙන ඇමරිකන් ධර්ම දේශනා කියලා. මම මේක සිංහලට දැම්මා ඒක නම මාරු කරලා මේ අත්දැකීම කියලා පත් කරලා තියෙනවා මේ පිපි. ඒක අන්තිමටම ඒ ස්වාමීන් වහන්සේ පින්නනවා උද්‍යප්පේ ඥානය දක්වා ඥානෙ වැඩෙනකොට කොහොමද මේ අනිත්‍ය කියන එක කෙනෙකුට දැනෙන්නේ වැටෙන්නේ කොහොමද දුක කොහොමද අනාත්ම වැටෙන්නේ කියලා. ඒ නිසා කියනවා අනිත්‍යතාවය වැටෙන වෙලාව වෙනකොට ඒකේ පැති තුනක් තියෙනවා. අනිත්‍යතාවය, අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යං වස්නාඥාන කියලා. අනිත්‍යතාවය කියන්නේ අපි භාවනා කරත් නැත. උදේට ඉරපාන හැන්දෑවට බහින ලෝකේ පවතින හැටි. අනිත්‍යතාවය. ඒක අනිත්‍ය ජානනාසිකවත්. අයිතිකාරයක් නෑ ඒක ලෝකස්කම. නමුත් අපි එක එකනේ වටහා ගන්න අනිත්‍ය ලක්ෂණය දෙන්නෙකුට සමානයි. එක්කෙනෙක් අනිත්‍යවට අනිත්‍ය අඳුරගන්නේ ආනාපාන තුලින්. තව කෙනෙක් පිම්බීම හැකිලිම තුලින්, තව කෙනෙක් සක්මන තුලින්, තව කෙනෙක් ගහක කොලයක් වදිනවා දැකලා, තව කෙනෙක් පානක් නිවලා යනවා දැකලා. එයා එක එක ක්‍රමයක අනිත්‍ය ලක්ෂණය තුලා ක්ලික් කරනවා. මේ සාමාන්‍ය ජීවිතය කරන්නේ ඒක මකලා දාන්න. ඒක දැක්කට පස්සේ ඒක නැවත නැවත දකින්න. යම් කිසි කෙනෙක් දැනගෙන මේකෙන් මොකද මට පණිවිඩයක් තියෙනවා කියලා ඒකම නැවත නැවත කරනවා. ඒක නැවත නැවත දැකීමට අනිච්චාන පස්සනාව කරනවා නම් අර හදිසිය හම්බෙන් දැකපු අනිච්චතාවය දිගින් දිගට දිගින් දිගට සත්‍යයක් බව ප්‍රත්‍යක්ෂ කරන්න පටන් ඒ නිසා අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍යාන වසන ඥාන කියන මේ තුන පිරිච්ච වෙලාවට තමයි අනිත්‍ය කාමී අනිත්‍ය ලක්ෂණය අපිට වැටේ. එහෙම නැතුව එහෙම පොතේ කියලා තිබුණ නිසා මම මේක කීපසරක් මෙනෙහි කරුවට ඉතින් යන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මොකද හරි සියුම් කියලා මට හිතන කියන්නේ තේරුම් ගන්න ග්‍රේරියක් කොහේ දැන් ඒ ප්‍රශ්නේ හැටියට මට හිතනවා දැන් උදාහරණයක් විදිහට මම දන්නේ එහෙම මින් කරාද කියලා දැන් අපි වතුර පාරක් ළඟට ගිහිල්ලා අපි කෝට් කරලා හිතන්නේ අපි වතුර බලාගෙන ඉන්නකොට හිතේ ගමන හිතනවා මේ දැන් දැන් මෙතන තියෙන වතුර අතීතේ ගියා අනාගතේ ගියා මේක වෙනස් වෙනවා කියලා එතකොට නිකන් ඔබ ගැන හිතන්නේ නැතුව නිකන් වැටහීමක් වෙනවා මේක වෙනස් වෙනවා කියලා බලාගෙන ඉන්නකොට නිතර එතකොට මේ වගේ දෙයක් විපස්සනා කියලා අපි හඳුනන්න පුළුවන් ඒක තමයි අනිත්‍ය ලක්ෂණ වෙන්නේ පුදුලයි එයා වතුරින් අනිත්‍ය ලක්ෂණ බලන තාගෙන ගින්දක දැල්ල නැතිනවා දැකලා අනිත්‍ය ලක්ෂණ බලන තාගෙන කුලණින් මෙන්නවා දැකලා අනිත්‍ය ලක්ෂණ දක්නවා තව තව කෙනෙක් මේ මහ පොළොව පවා දවසක විනාශ වෙනවා නේ නැත්නම් මේ පොළොව හොදගෙන යනවා නේ එක එක අනිත්‍ය ලක්ෂණ දකින්නේ සිද්ධාර්ථ කුමාරයා සතර කරන මිත්‍යක් කියලා. පාරයන් වල දෙයක් ඒකට මෙසේජ් එකක් මා අපි දැක්කද අපිට ඉන්නේ මහල්ලෙක් දැක්ක යාට ඒක නිමිත්තක් වුණා. පැවිද්දෙක් දැක්ක නිමිත්තක් වුණා. ඉතින් මෙයාට ආව මීනින් එක. මේ මේ කුඹගෙන ජීවත් වුණාට මේක තමයි සත්‍යය. මොකද මෙතෙක් කල වහම නේද? කොච්චර දුරට නැති වුණාද කියනවා නම් ওই විදිහට කියන්න බෑ කිව්වා යසෝදරාට කුල්පකේ කම්මයි කියලා. ත්‍රාවුපන් අප්පගේ දෙකේ කියන වචනයක් නෙවෙයි කියන්නේ. රාහු ජාතම් මම යන ගමනට බාධායි. රාහු ජාතම් බන්ධන ජාතම් කියලා බලන්න. උන්ද වෙලාවට පණිඩ ගන්න ගන්නේ රාහුල කියලා. ඒ නිසා රාහුල කියලා නම කියන්නේ කිව්වොත් ප්‍රීමාරණ තුනක් කියලා කිව්වොත් විවරන්තු බොහොම සතුටුනා. අනේ කොල්ලට කොල්ලෙක් හම්බ වෙනවා. පරිපරම්පරාවේ දෙවෙනි එක හරි කියලා. නමුත් අර ඒ වෙලාවේදී අර දැකපු අනේ නිලෙක් මාළේ පස්සනකින් ආපු ඒ අනිත්‍ය සංඥාව නිසා දුක් සංඥාව නිසා හිතේ කිසිම බන්ධනයකින් සත්‍යක්ම ලෝකෙට ඉන්නේ. එතකොට ප්‍රධාන බන්ධනයක් ඇති වෙනවා. කල්පික උපදීනක පව දැක්කේ නැහැ. ඒ නිසා මේ කියන සිද්ධිය ඒ පුද්ගලයාගේ ඒ මොහොතේ වෙච්ච කන්නේ දිගට ගෙනාවු සංසාරගත පුරුද්දක් නිසා යමක් දිහා බලනොත් අනිත්‍යත්වයේ වැටෙනවා. නමුත් ඒක අසත්පුරු සිග්මනේක වහලා දාලා සුදු දෙයක් හිතන කරනවා. සත්පුරුෂයා දැනගන්නවා උත්තර වසංගන්නේවත් මේ කියා බලන්න බලන්න මට තේන්නේ කියලා ඒකම නැවත නැවත බැලීම තමයි අනිච්ඡාන පස්සනාක්කය. අනිත්‍ය අනුවල ඒ සංසිද්ධිය වෙනද සම්දප්පේ කිදි මේ කරන්නේ. අනිත්‍ය කියන සම්දප්පෙන් බලනකොට අරක කළු පිළිමයක් ගාවයි හොඳට පොලිෂලයි. ඒක පාවක. ඒක තමයි සානසන්නේ. තමයි මට ගැටලුව අපි ගිය පාර කියනවා අපිට කික් වෙනවා. මේක දැන් මේ මොහොතේ විතරයි මේක තියෙන්නේ. මේ මොහොතේ තවත් සියුම් කළ බැලුවත් එහෙම මොහොතකුත් නෑ අන්තිමට. ඒ කොහොම වුණත් ගිය පාරේ වුණා අයින් ගෙදර ගියන් පස්සේ ඒක විපස්සනාවක් කරගන්න ආපු මනෝමය ගතියක් ගන්න අරගෙන කරගන්න පුළුවන් නැත්නම් ගිය පාර ගාවට නැවත දැකීමක් ඇති වෙන්න ඕනේ. ඒක වෙනස් වෙනවා දැන් ඔය මියා පටාචාරා පටාචාරාව හරි උප්පලවන්න හරි කවුරුහරි ඉඳලා පෙන්නන්නේ තමන්ගේ කුටියට යන්න පය හේතුවා. පය හොදනකොට හොදන තැන වතුර තිබුණා ගලාගෙන ගිහලා වැල්ලට බී ගත්තා. ඉච්චරයි දැක්කේ. ඒක නෑ වතුර තිබුණා වතුර ප්‍රකාශ අවස්ථාවක් තිබුණා සුද්ධ වැලට ගිහින් පස්සේ වතුර නැහැ. ඒක වෙනස්. ඒක අරගෙන කාමරෙදි ඒක නැවත නැවත කල්පනා කරනකොට පහන පිටික නෙවිලා ගියා. කෙල්ලන් කියලා. මේක තවත් ඒකට යෝජනා ඉදිරියට කරනවා. එච්චර ඒකෙන් හිතනවා. ඒ කියන්නේ හිත හොඳට ඒකට පෝෂණය වෙලා තිබුණේ. ඒකම නැවත රිපීට් වෙන්න පටන් ගත්තා. මේ කොයි කෙල්ලමත් ඔච්චරයි. ඒක උඩ අනිත්‍යක තනවාට හිත වැටිලා. හැබැයි එතන අවබෝධයක් නැහැ. එතන කහියට සකන්දම පොඩි. කික්කද. මෙයාට තේරෙනවා මේ කික්කික තමයි මොන ලෝකෙම වහලා තියෙන දේ වෙනුවට සත්‍ය පොඩ්ඩක් ඉස්මතු වෙච්ච තැනදී එක එකනට අනිත් ලක්ෂණ වෙනවා. හැබැයි අපි ලොකු සංකේතින විදිහට මේ හතර මහ භූතය මුරගාල පෙන්නවා මේක නිතර. අපි කරන්නේ නැති කරපුවා. ඒ අනිත්‍යත්වය නැති කිරීම සඳහා මේ නානාත්ම ක්‍රමවලට ඒක ඒකාකාරව පවතින දෙයක් කියලා. ඒකක් ඉස්තිරෝ දිනා මාත් ඉස්තිරෝ දිනා ඉතින් අපි දිනත් ගිස්ම ගන්න පුළුවන්. අපි ඒව තමයි කරන්නේ. ඉතින් යම් තැනක ඉල්ල ගියන් පස්සේ ඒකම අපි මොකක් හරි ඉරිසින කන්ඩිෂනයක් කරනවා. ඒකයි මේ වැරදුනේ. නැත්නම් මේ හරියට කරන්න පුළුවන්. මට වැරදිලා කියලා අපි හිතනවා මේ ධර්මතාවයක් නෙවෙයි මේ මගේ ටෙක්නික් කියලා කියලා නිකන්. මොකද සර්වයෙන් කියන කොහොමද ලෝකත් ඔක වහන්න බෑ. අනිත්‍යත් වචන ඔබ කවදාද පිළිගත්ත දවසේ. අනිත්‍යයි කියලා ලෝකෙදී බලපු දවසේ ආයෙ ප්‍රොජෙක්ට් ගහන්නේ. ආයෙ කොන්ට්‍රොල් තාක්ෂණ කරන්නේ. ඒක නිකන් මහපලේ තුන් බඩස්න කියන all the appointments are leading to disappointment. So therefore, best to have an appointment with the disappointment, so they will never get disappointed again. ඉන්නේ appointment එකට අපි යන්නේ ඉස්තිර කියන දේක්. මේකට ලඟ මේ අපේ සාසනය දෙන්නේ නිමිත්ත කියනවා. නිමිත්තක් වෙන්න නම් අපි එකම දේ නැවත නැවත ලකිනකට විතර නිමිත්තක් වෙන. එක සැරයක් මතුලා ගියේක නිමිති වෙනවා. අපේ හිතේ රැඳෙන්නේ නැහැ. නිමිති කරනවා කියමක් නිමිති කරන තමයි දෙයක් කරන්නේ. ඒ නිමිති කරනකොටම අපි ඒකට පුණ්‍යයක් ගන්න එක ෆික්ස් කරනවා. ඊට පස්සේ තමයි අපි ඒකට ප්‍රොජෙක්ෂන් හදන්නේ. ඒකත් බොරුවක්. ඊට පස්සේ ගන්න ප්‍රොජෙක්ෂන් උත් ශේගම පහසෙන් දකෝ සිටියොම් වගේ අහස මාලිගා හැදුවා වගේ ඉතින් නිසා හැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්දි මේ සමානයි. මෙතන අර විශ්කින කෙනෙක් කියතුන අපේ ජීවිතය කියලා කියන තාමත්ම සංකීර්ණ සමීකරණයක් නම් මරණ වෙලා වෙනකොට අවධාන කලෙ පිටුලා. කොච්චර සංඛ්‍යා මේකේ කැඹුරුම සංකේනම මේක හදාලා අපි කලුලැලි ලියගෙන මරණයේදී සියල්ල විද්දෝ බව දන්නවා නම් ඔබේ සංකීර්ණ බලෙන් ඇති වැඩි මොකක්ද? ඒකට මොනවාක්වත් දන්නේ නැති මිනිස්සුෙක් මරලා යන එකයි මේකේ ඇති වැඩි මොකක්ද? ඒකෙම තියෙන අතුරු බින්දුවයි. ඉතින් ඒක මැරෙන්න ඉස්සර සමාජයට තේරෙනවා වතුර පාරක් බලනකොට, ගින්දරක් බලනකොට ඒක නිමිත්තක් කරගන්න නම් එයා සතුටුයි. නැහලා තියෙනවා. එතකොට නම් ඒකටම හිත යොදලා යොදලා යොදලා යොදලා දැන් විද්‍යාත්මක නිෂ්පාදන අරගන්න සෑම දෙයක්ම ගුරුත්වාකර්ෂණය කියන එක ඔළුවට වැටෙන අපල් ගිහින් හොයාගත්තට පස්සේ ඒක මුළු විශ්වයටම සාධාරණයි කියන ප්‍රධාන මුලාවනිසයි අයිසෙකින්ද ලොකු මිනිහෙක් වටපත් මිනිහ ලොකු මිනිහෙක් වෙන්න ඇති ඒක අපිට නෑ කියන්න බෑ. මොකද අවුරුදු 150 යනකොට 209 මිනිහ හඳට ගියා. අඟහරු ලෝකෙට ගියා. මොන දෙල්ලන් ටිකක් ගියා. නමුත් බාහිර එක්කෙනෙක්වත් කියන්නේ ඇතුළට යන ගතියක් නැහැ. උන ඇතුළට යන කතාවට ගුරුත්වාකර්ෂණය බල කරන්නේ නැහැ. විපස්සනා කියන නීතිය සමීකරණ නැද්ද ගුරුත්වාකර්ෂණය කියන නීතිය වැඩ කරන්නේ නැහැ. ඉතින් බලනකොට වෙලා තියෙන්නේ ඇතුළට යන ගමන අවදි කිරීම නම් තමයි වෙච්ච එක විතරයි අන්තිම ප්‍රතිඵල. අධ්‍යාත්මික අවදි කිරීම නම් පිළිගන්නවා. ඒක තමයි දැන් ඔය විද්‍යාව පෙන්නලා දීලා හදලා තියෙන්නේ. මේ අපි මානවයාගේ පරිණාමයට විද්‍යාවෙන් හම්බෙලා තියෙන මොකද්ද? හැම දෙයකම විකල්ප හොයලා බොත්තමත් අද කිරීමෙන් කටයුතු කරනවා මනුෂ්‍යය නිකන් රූපයක් කරලා. කිසි දෙයක් අර ඉස්සරහගේ යෙදෙන්නේ. යෙදෙන්නේ නිසා මොලේ ක්‍රියාත්මක වෙන්නේ. අංගෝපාංග ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ඒක ක්‍රියාත්මක වෙලා. ඉතින් දැන් මේක විකෘති වෙනවා. ඉතින් මනසෝ මේක මේ සර්වයිවල් ඔෆ් පිටක් කියලා. මානසිකව හෙවි. වෙනකොට මොකද මේ හැම එකම සක්‍රිය වෙන්නේ. දැන් ඉන්නේ. ඉඳන් දැන් කියන බ්‍රේන් එක නිකන් හරිම ස්ක්වයර් වෙච්ච එකක් හතරක් ස්ට්‍රේන් එකක් තියෙන. ඒක තමයි විචිත්‍ර නෑ. නිසා රූකඩ වගේ වෙන්න පන්නකට මේ ලෝක ගැන මාගිනා වගේ මොහිදී අපි එක එක නම් කිය කියලා දෙල්ලම ගෙනිනවා. ඉතින් දැන් මොන අතුරුන වදාන පස්සේ බින්දුව තමයි. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඒ විදිහට මේ පටලලා පවරලා දේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි අනිවාර්යයෙන්ම මේ සිදුවෙන දෙයක් මිසක් සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එනමුත් අනිත්‍ය කියන එකත් අපි ඉගෙන ගන්න සුත්‍රමය ඥානෙ, චින්තනමය ඥානෙ, භාවනා ඥානෙ තමයි. ඒක සුත්‍රයක් අවශ්‍ය නැහැ කියන බෑ. චින්තනය අවශ්‍ය නැහැ. භාවනාට යොදා ගන්න මේක මේ හරියන්නේ නැහැ කියන එක මම පුදුලිව අදහනවා. අතුරයි ස්වාමීන් වහන්සේ කාය සංචිත්ත සංඛාරවලිය මිදුණු සිතර අභිප්‍රමෝදය අති ප්‍රමෝද සත්‍යයටපත් වීම ධ්‍යාන මට්ටමේ හෝ මාර්ගඵල මට්ටමේ අවස්ථාවක් දැන් පැහැදිලි කර දෙන්න හේතුවක් පැහැදිලිවම නැහැ මොකද මේ ඒ ප්‍රමෝදේ නිසා තමයි අපි ඉස්සරහට යන්න ධෛර්යයක් කරන්නේ ඒ වගේ අවස්ථා දෙක තුනක් මේ භාවනා ජීවිතේ තියෙනවා ඒවම ඒ ප්‍රමෝදතාවය ප්‍රීති සුඛ අනිවාර්යයෙන්ම මේ අවස්ථාව හැටියට මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීම කුසලතාවය අනුව තමයි සිදුවේ. ඊයටම මේ කාන්තේ මේ කාන්තය මේ විඥාන්ට උනාට තේරුම් ගන්නකොටම ඒ තේරුම් ගන්න හැම චිත්තක්ෂණයක පුදුල තේරුම් ගන්නවා මේක මා විශ්ින් කළ යුත්තක් නෙවෙයි අනුන්ගේ දෙයක් මත මේ වෙලාවේ වැඩක්. ඒ වගේ මේක මෙතනදිම අභියෝගයේ තියෙද්දිම ලේසියි. තේරුම් ගන්න ඕන දෙයක් නිසා කලින් පාඩම් කරන්න දෙයක් නෑ. ඒ වගේම තේරුම් යනකොට ඉස්සල්ලාම Tamanටම වැටෙන්නේ මේක තමයි හොයාගත්තම කාරියේ කියලා. ඒකට එක්කම අනිවාර්යයෙන්ම ධෛර්යයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම චිත්ත ශක්තියක් ඇති වෙනවා. මෙන්න මේ කරුණු නිසා මේ සිසිරෙන සිටියට අකාලිකයි. මේ සිටිය කල්යන්නේ නැහැ ප්‍රතිපලයි. මධ්‍යම ප්‍රතිපදාව අන්තර්තැහැදීම තේරුම් ක්‍රියාත්මක වෙනකොටම ඒක ප්‍රතිපලයි. ඒකට කියන්නේ මහායාන බුද්ධ ආගමේ සතෝරි කියලා සතෝරි කියන්නේ පුංචි පුංචි නිවන් කැට. බුදුරජාණන් නිවනට යනකොට හම් වෙන නිකන් මඟ සලකුණා. හතන්ම කන්නදී මේ හැම එකකින්ම අපි ඉතිරියක් වෙනවා. අපි කිම අපි නැවත උපදිනවා. මේකකින් අපි මීටුටි ප්‍රශ්නයක් ආවත් මම විශ්න ගන්නවා කියන ධෛර්යයක් ඇති කරගන්නවා. අන්නේම රාශියේදී යනවා නමුත් මේ හැම එකක්ම මේ මාර්ගය හම් වෙනවා මකාලම් පුළුවන්. මැකෙන දේවල් ඉතිරි දාගන්න. ඉස්තිර ධාර ආපහු එන්න බැරි ඉරිවර්ටිබල් පළවෙනිම තමයි මාර්ග ඥානෙ. ඒක නිසා මාර්ග ඥානෙට යන්නේ ඉස්සෙල්ලා මේ වගේ පෙරණිමිති මක ලකුණු රාශියක් තියෙනවා. මේ මක ලකුණු හම්බෙන්නේ නැති කියන මේ ප්‍රශ්නේ. එන්න කෙනෙක් අදාළ ප්‍රශ්න පත්‍රය අපිට හම්බෙන්නේ නැති මේ ප්‍රශ්නේ. අපිට මේ අන්ත දෙක සහ මැද කියන එක තේරුම් ගන්න අපි දන්නේ ඒ නිසා අපි පරම පුදු උත්තරයක් ගිහලා ආවම තමයි. පරම පුදු ෆෝමියලා ගන්න මේක විශ්ලේෂණය කරන්න වෙන්නේ. අපි කියන්නේ කීයට choiceless ධ්‍යානයක් එක. මේ සිද්ධිය දිහා බලනකොට ඥානෙ කටපාඩම් කරපු උත්තරයක් කවදාකවත් දෙන්නේ නැහැ. ඒ නිසා අපේ සුතමේ ඥානෙ තර්ක ඥානෙ වඩන්න හේතුවක් වෙන නිසා තර්ක ඥානෙ විපස්සනා ඥානෙ වඩන්න හේතුවක් වෙන නිසා තර්කයෙන් කරන්න දෙයක් නෑ. ඒකයි මම අර අනිත්‍යනිසං කියලා කිව්වට මේක ඉස්සර හරියන්නේ නැහැ ඒක සෙකන්ඩ් නෝලෙජ් එක. අවුදුකේ බලන්න. මේකේ බලන්න. මේ අති ප්‍රමෝදයේ ඉන්නේ දුකේදි මැජික් වැරද්දේ ජීවිත අමනියක ජීවිත කරදරේ ඒ නිසා දුකමයි අපි සමුදක පහුස්ස බලන්නේ කරන්න කරන්න ඊට වැඩිය වැඩි දුකක් දරා සිටින ශක්තියක් අපට එමෙතු මේ දුක නැති කිරීමේ මාර්ගය කියලා අපිට දුක අපකරා පැමිණීම බලකින්නේ පැමිණීම දුක ආරහා යන්නේ ශක්තියක් වෙනවා විවිධ දැකීමේ ශක්තියක් ඒකේ ඉන්නේ මේ දෙපැත්ත තියෙනවා මේක එකාංශයක් මේක එකාංශයක් මෙන්න මේක. ඉතින් අපිට ගන්න ක්‍රමයේ හැටියට විශේෂයෙන්ම ආගම ගන්න ක්‍රමයේ හැටියට වැරදි පැත්ත දැනගැනීම කරද්දක් කියලා වගේ අපිට බලන්න. යමක වැරද්ද දැනගැනීම වැරද්දක් කියලා නෑ. වැරද්ද වැරද්ද කියලා දැකීම හොඳ දෙයක්. තමන්ගේ තියෙන වැරද්ද නම් වැරද්ද සියදින ලේ පිට උණුසුම් පිට දකින්න උත්තරේ බොහොම කිච්චුයි. නමුත් අපිට ඇතුලින් ගිල්ට් එකක් කියන ගන්නවා. මේ වැරද්ද ඉන්නේ මේක දැකීම මේක දිගට බලන්න ඉඳීම අසතුටුයි කියන්නේ. ඒක නිසා තමයි අපිට මේ නැද සහ දෙපැත්ත දැකීමේ ශක්තිය නැති මොනකට ලබින් කොට අපි බොහොම සතුටුයි. මේ කවදාකවත් හොඳ දැක්කට මේ නැද පාත් වෙන බයස්මේ පැත්තට ගන්න. නරකේ යා සමාන ලකිනවා. ඒක නිසා මම හිතන්නේ මේ මුළු ලෝකෙ කිසිම සංකීර්ණයක් නැහැ හොඳයි කියන්න පුළුවන්. කිසිම සංදීයක් නැහැ නරකයි කියන්න පුළුවන් දෙකේම 50ට 50 කියන. දෙකම හරියට දකින දවසේ අපි කවදාවත් ඕක මමේ මාගේ කියාගන්න යන්නේ නැහැ. මේක මට උගන්වන්නට වෙච්ච හිතියක් විතරයි. මට අහු විභාගයට ආව ප්‍රශ්නපත්‍රයක් විතරයි. ඒ දෙයට යන තමයි සාමාන්‍ය කියන්නේ මයින්ඩ්ෆුල් වෙන්න choice එක කරගන්නට තියාගන්න. කල්ලාතු පූර්ව නිගමනයේ මේක උනා හොඳයි මේක උනා නරකයි කියන තාක්කල් හිත මේ තනියම තියෙන ගුණේ ඒ ඇහින දැක්ක කතා කතා යනවා වගේ කිලින් පාරේ යනවා. ඒ නිසා මෙතෙන් විඥාන කියන්නේ මේ ඇතිවෙන අති ප්‍රමෝදය ධ්‍යාන මට්ටමේ හෝ මාර්ගඵල ධ්‍යාන මට්ටමේ ඉන්න සිද්ධ. හැබැයි මම මේකට එකක් එකතු කරනවා. ධ්‍යාන උගත් අති ප්‍රමෝදේ පහළ වෙන්නේ පහළ වෙන කාට තමයි බොහොම සරල. දෙවෙනි තුන්වෙනි හැරේ එතෙන් යනකොට ඒකේ ඉස්සරහ අරතරම රසයක් නැති කීලාවේ නැති සිද්ධිය වෙන බව දන්නවා. ඉච්ඡර ගන්න ජීවිතය පවතින. සිද්ධාන්නේ නැති. ඒක ධ්‍යානවල ගිය කට්ටිය දන්නවා. ගිය දවසේ නම් ලැබිච්ච දවසේ පළවෙනි දවසේ බොහෝම ලොකු දෙයක්. දෙවෙනි දවසේ ටිකක් ඒ වගේ දෙනවා. තුන්වෙනි දවසේ ටිකක් වෙනවා එන්නේ එන්නේ එන්නේ. එදිනදා දෙයක් වඩපත් වෙනවා. ඒක කියලා කියනවා. කවුරුත් දිවින පත්‍රේ පටන් ගත්තේ විශ්වකාරයම උපාය. එයා කියලා කියනවා අමාරුම දේ පළවෙනි ලක්ෂ 10 වෙනි එක විතරයි. ඊළඟ දෙවෙනි ලක්ෂ 10 තුන්වෙනි ලක්ෂ විතර අමාරුත් නෑ ඒක මහත් ලොකු දෙයක් නෑ. ඉස්සෙල්ලා හරි ඊට පස්සේ අපි මිල් එකට આવුවෙනවා 30. එතන මේ අති ප්‍රමෝදේ ඉස්ලාම තමයි සිද්ධ. අපි යමක් ජීවිතේ ඉස්ලාම මතයට කරනකොට ඒක හරි වෙනසක් අපිට. ඉතින් දැන් දෙතුන් හතර දෙනුට ඉබේ මේක වටිනවා. දැන් බාගෙන යනවා මෙවේලේ දකින්න කුකුලාවේ කරනවා. මෙවේලේ කෙනේ කඩේම සිද්ධ වෙලා එහෙම නැත්නම් අවපවුලට පොඩි ටිකක් කොහොම වෙන ගැතිය. ඒ හිතන්නේ අති ප්‍රමෝදේ පවා ඉස්තර කරනකොට බොහෝමත්ම උච්චම අවස්ථාව විතර කරාට පස්සෙම තමයි දැන් නිකන් උදාහරණයක් වශයෙන් කියන්නේ භාවනා කරනකොට අපිට නීවරණ නැතුව අරමුණේ හිත කියලා අරමුණු සංසිඳන වෙනු එනකොට පළවෙනි වතාවට ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් මගේ හිත ඉස්මි දුවන්නේ කම්බියේ ඉන්නවා කියනවා. පස්සේ මම වාසයක් වෙනවා. ඉඳගන්නකොටම ආන බලනකොට. ඒක උදෝතනවා පාඩක තමයි ඉස්සර නාකටේ. අල්ලගෙන කම්බියේ ගිය බලනෝගේ තේරුණා. දැන් මම පටන් ගන්නකොට මම බලන්නේ අහුවේ. එන්නේ තියෙන්නේ ඒක අපිට අරතනන්න ලොකු කික්කක් දෙන්නේ. පළවෙනි ධ්‍යාන ලැබුව එකනට හරියට කල්පනා කරනවා නම් දෙවෙනි තුන්වෙනි හතරවෙනි යනකොට මේක තේරුම් ගන්න ඕනේ මාස්ටර් කෙනෙක් යන්න තමයි කියන්නේ. මතරම් යනවා. ඒ වගේම තමයි පළවෙනි මාර්ග ඥාන ලැබුවොත් ඉති ධාතුකින් ඒ මාර්ග ඥාන තියෙන සීල ගුණාංග වලට. ආය කදාව සංකාරේ පාට යන්නේ. මේක තමයි ගැස්. විශාලම දේ කියන්නේ කදා තුන හතර හැටි ලබනවා මේක මොකන්ද ඊළඟට කියන්නේ. ඒක ධ්‍යානෙ නැහැටි. මේ මාර්ගඵලෙ නැහැටි කවදාකවත් මේ ලැබුපු එකෙන් නතර වෙලා මම දැන් පාටියක් දාලා ඉවර කරන වැඩේ කියලා ඒ ඉවරයි. ඒකේ ඒකේ පාඩක කියන්නේ. එපා වෙන නිසා තමයි හකට ගන්න. එදාට ඒක ලොකු ඇචීව්මන්ට්. නමුත් ඒක පැනපුවම පාඩක. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පුංචි කාලේ දෙකේ පන්ති විභාගයට අපි ලෑස්ති වුණ මොන තරම් ගෞරවයෙන් සැරෙන් රැඳී පාඩම් කරන දෙකේ පන්ති පාස් කෙරුවා. පාස් කරුවට අපි දැන් කිව්වොත් එන්න අපි මාංශන කියලා දෙකේ බන් කියලා අයියේ දෙකේ බන් කියලා. දැන් ඉන්නවා. එනිසා මේ මේ භාවනා ජීවිතයේ හම්බෙන මේ දේවල් බොරු නෙවෙයි. අතර පළවෙනි දැක්ම වගේ මේ දෙක තුන අතර ඒ නිසා මේ විපස්සනා පැත්තෙන් බලනකොට ඒ ප්‍රීති සුඛ අති අභිප්‍රමෝද කියන දේවල් ආපසු නොමැකෙන ඉස්තර වෙනස්කම් නෙවෙයි නමුත් පාරේ යන බවට මඟ තමයි. ඒ වගේම හරි බවට හරි පොතේ මම හිතන අන්තිම පිටුවේ පසුවදෙන් සඳහන් කරලා තියෙනවා අපි අපි හිතමු දැන් අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා ලංකාවට ඇපල් ගෙන නැති කාලයක් තිබුණා කියලා. ඒ කාලේ අපි ඇපල් විස්තර කරන්න හිතුවොත් එහෙම අපිට අනිත් පළතුරු කාර්මිණයට කියන්නේ මේක ඇපල් ගැන බොහෝ වටින දෙයක් සුදු කන දෙයක්. මේ නැතිව අඹ වගේ නෙවෙයි, කිහිල් වගේ නෙවෙයි, වරපා වගේ නෙවෙයි, අරක නෙවෙයි මේක නිකේ කියන එක මොනම තාලකින්වත්. ඇපල් රහ කියන එක මවන්න බෑ. අපිට කීයේදී ඔය සාපේක්ෂව ඔයක නෙවෙයි මේක නෙවෙයි හොඳයි කියලා කියනවා. නමුත් ඒක ලේසි වැඩේ තමයි ජීව පොඩ්ඩක් දික් කරන්න කියලා අපල් කරලා තිබ්බනම් කියන්නේ කොටම තියෙනවා. ඒක කියන්නේ ඔන්නේ අපල් කරා. අන්නේ වගේ මේ මාර්ගඥාන කියනකොට අපි ගෞරව කරනවා. මේ අර දුක නෑ මේ දුක නෑ කියලා කිව්වට හොඳම වැඩේ තමයි ඒක අත්දකින්න. ඒක මේකයි කියලා කියනවා. මම කියන්නේ ලෝකන මාර්ග වල යන එක මිච්ච. පොළොජම් කියන අරගෙන රීටිපෙනි ඊයේ කාදාගේ දුරට ගිහිලා ඔය බාහිරට උඩ පැත්තෙන් දාලා බැහැ. ඉතින් ඒකෙදී අන්තිම කෙලවරදී පොළ විසි කරන්න ඕනේ. Tamanට මේ අන්තිම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා උදව් කරපු පොළ හරියටම කොනට ගිහින් උපරිම ගැම්මට විශ්කිරු නැත්තම් බාරගෙන බාරගෙන දුක. දැන් විසි කරපු ගමන් දුක් කර. ඒ වෙතිල ජයග්‍රහණය. ඒ වෙතිල විදෙන්නේ. මට අඩි 10ක් විතර වෙයි. උතුම් පොරජම් කන්නේ කටි 11 15 ඒ වගේ දාන. යමනොත් විදෙන්නේ. අන්නේ වගේ තමයි මුදුනේ දැල්ලේදී අන්තිම අවස්ථාවේ පොල්ලසි කරන මාර්ගය යනවා. ඊගාට වැටෙන එක පළ ගන්න. ඒක නිසා අන්තිම චිත්තක්ෂණයකම පොළ ප්‍රයෝජන ගන්නවා. ආයෙත්ම ස්ට්‍රැටජික් පොයින්ට් එකට විශ් කරනවා. විශ්කර නැත්නම් ඒ පොළම ගිහලා බාහිරට යපුණොත් විශ්කර පුකමන් තියන දොහෝ වලට පිටිලා කඩයි දෙන්නේ. මොකද ඒක ජයග්‍රහය නැතිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවධානයේදී විශ්කල දානවා අපි විශ්කල දාන්න යන ගමන් මේ මම මගේ කුසල ඡන්දය, මගේ ශ්‍රද්ධාව, මගේ වීර්යය, මගේ සමාධිය, මගේ සතිය සීරම පාවිච්චි කරනවා. මේ අන්තිම මොහොතේ හරියටම දැනගත්තට පස්සේ ඒක විසිකිරීම තමයි ට්‍රස්ට් එක ගන්න. ජර්ක් එක කියන්නේ ජෙටිසන් එක. ජෙටිසනින් එක ගන්නේ මේ සතිය පිසි කරලා. එහෙම විසිකර ගන්න නැත්නම් මේ උඩට යන්නේ නැහැ. මිච්ඡර ආකාමෙන් සුගත ධර්ම පොදී පිසි කරලා. සද්ධාහ පිසි කරලා. වීර්ය, සතිය, සමාධිය ප්‍රඥාව සියලුම විහිකරුවට පස්සේ ඒ විහි මෙතෙක් කල් මහසාන විහිකරුවෝ විහි කිරීමෙන් තමයි අන්තිම මොහොතේ නම්ිතන ජීවිතේ පවර ගන්න. එතකොට තමයි තේරෙනවා මේවා එකතු කරනවා වෙන මොකටද මේ වෙන ටී පොයින්ට් එකේදී වැඩ ගන්නවා. ඒක විහි කර ගන්න බැරි නම් අර පොහොල ජම්පිට තමයි මේක ශූන්‍යයට කියලා ගෙදෙන්න යන්න ඕනේ කියලා පියාගෙන ඉන්නේ මේ වෙලාවේ මොකද? මම ජීනෝක එක්කන මෙයාට තමයි කියලා හොල්ල හයියෙන් බලාගත්තා. බුදු කෙනෙක් අන්නෝගේ අමතර මේ ලෝකේ ගහමු නැති જાති ගැටයක්. කරමු නැති අත්‍යප කිනීලා. ඒ වගේම විඳමු නැති જાති තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා ඒ වෙනස තමයි මානසික පඤ්ඤාවේදී. ඉතින් නැතුව මේක මේ විභාගයක් සම්පූර්ණ වූ වෙන ජයග්‍රහණ දෙන්නකින් අමාරුයි. අඳුනේ නිදර්ශනයක් තමයි. තොන් නිදර්ශන මාර්ගයෙන් කියනවා නම් හැම එකකින්ම අපි මොකද්ද ඇසින්නේ. මම ලැබුවා කියලා ඇසියුම් කරනවා. අතින්දී අර ආසාවට කියන්නේ සේරම අත්හැරීමේ අපි මොනවාක් කල්පනා කරන ගමන් මයින්ඩ් එක සම්පූර්ණ ඩිසෝල්ව් වෙනවා. අනිදර්ශන தත්ත්වයට යනවා. කිසිම දෙයක් නෑ දර්ශන කරන්න බැරි තත්ත්වෙට ගියාට පස්සේ වැටෙන බව තේරෙනවා. ඒක නිසා කියලා කියන එක කලාකමී කවිකාරේ මේ මම දැන් මේ මම දෙන්නේ වැඩක් වෙන්නේදී එයා හැමදාම ඒ ගන්න බෙන්ච් එකේ ඉඳගත්තාම ටික් එක ඇවිල්ලා යන්තම් කොලයක් ගලන දිගහැරෙන ඉති දැක්කා. එතකොට ඒක රතු පාටයි. ටික කල් ගිහිල්ලා ඒක කොළ පාට වෙලා. ගහට කරන්න දුන උපරිම සේවය කරලා. ඊටසේ දුර බාරපත් වෙලා. අනිද්දාට ගියාට පස්සේ යා වැටෙනකොට බයි බයි. ගහට කිව්වලු බයි බයි. ඊට පස්සේ වැටෙන ගහේ ඉඳලා වැටෙන එක තමයි නියම කියන්නේ. කිසිම තැනකට ඇයිද කොහේ ඇයිද මොකක් වෙයිද කියලා අර මෙතෙක් කලනම් ගහයි කොළයයි අතර සම්බන්ධතාවයේදී ගහට තිබුණ කොළේ වටිනාකම. ඔව් වැඩ ඉවරයි. ඊට පස්සේ කොළේ බිමවන්නකොට ඒ වෙලාවේ හුණම් පද්ධතිය හැටියට ගහනම වැටලා ගහටම පොහොර වෙයිද. වෙන ගහට යන්නේ කියන්නේ. අන්නේ වැටෙන ටික තමයි නිවන්නේ. ඉතින් කවුද වදී ඕම නම් නිවන් දකින්නේ? ඇයි මේක මල තල්ලකට දෙන්නේ? ඉතින් හරි පහත් දී මාර්ග ප්‍රඥාන කියලා දුන්නොත් ඔය දන් දෙනේවත් නතර කරගන්න. අයි මේ ඔයගොල්ලෝ බැරිලා නිවන් දැක්කොත් ඉන්නේ මම. එලකින් පල්ලට ඉන්න හරියට මේක විස්තර කරලා දෙන්නේ නැහැ කියලා වගේ කතාවක් තමයි කියන්නේ ගිහියන් දෙනවා කියලා දින වැඩන්නේ කියලා අනාගත ඉලිගෝන රූත්‍රේ සාර්ථක සාර්ථක සුදුවට අඳින ගෙවල් වල ජීවත් වෙන මිනිස්සුන් අපි මේ නිරු මන කියන්නේ නැහැ කියලා කතාවක් කියලා දෙනවා අනාගත මිනිස්සුන් වල අනේ එහෙම කරන්න එපා මංගල සාර්ථක කියලා දෙන්නේ කියලා දුන්නොත් මේ ආර්ථික පැත්ත දිගේ හොයාගෙන කතාරගෙන ගිය ගමනේදී මේ නිවන වගේ දෙයක් පිටු කරලා අපි ඊට සිද්ධියක් කියන්නේ. ඒකට ඉන්න සත්පුරුෂයෙක්ම වෙන්නේ. ඉතින් ඒ නිසා කාටවත් මේක කියවන්න තේරෙන්නේ නැහැ කිව්වලු. බනහන් ආවේ නැහැ කියලා තරහ වෙන්න එපා මොකද රසයක් තියෙනවනේ මේ නැත්තම් කියාගෙනනවා කියලා මේක. මේක අපිට නෑ. ඉතින් අපි තේරුම් ගන්න මේක බඤ්ඤාගත්ත සයන් ධර්ම කියලා බුදුදහමට පොරි අපිට අටතොට දෙවියන් පිළිගෙන ඥානවන්තර තේකින් අතර තේ. එතන මුදේ ඒගොල්ලන් හිතනවාට ගහයි කොළියේ තියෙන සම්බන්ධතාවය වගේ මුකින්දන් හුක් වෙලා ඉන්න තාක්කල් ආරසාවක් තියෙනවා. උපයතර ගමඳුනවා තියෙන්නේ. උන්තර වැටෙන් කැලදමයි ජීවන වෙන්නේ. ඒක ගහ දන්නෙත් නෑ, කොළේ දන්නෙත් නෑ, ඒ වෙලාවට උල්ල ගදන්නෙත් නෑ. සම්පූර්ණ අංගයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පින්නම් කරන එකලස් ආකාර නැවත කෙටි විචාරදීමේ ඉඳන් ආනාපාන විතරක් නෙවෙයි ඕනි මරණ පිළිබඳව සාකච්ඡා දේශනා කරනවා සීල මන්ත්‍ර සූත්‍රය තියෙනවා සූතවන්ත සූත්‍රය තියෙනවා මධ්‍යමනිකාය කීපයක් සූත්‍ර සම්බන්ධ කරලා තියෙනවා යමක් ගැන මම දැක්කා කියලා කියන්න නම් යම් කෙනෙක් ඒකේ කොටස් ආකාර දැනගන්න. ඒක සාමාන්‍යයෙන් තේින්න කියනවා ඒ දැනීම රූප ධර්ම ගැන කතා කරන්නේ. මොකද ඒකේ තියෙන ඕලානික සුකුමගේ කියන දේවල් නෑ කියන්න බෑ නම් ගන්නට කියන්න පුළුවන්. නමුත් ගොඩාක් වෙලාට බොහොමත්ම ඍචුව නාම ධර්මවලට මේක ප්ලග් කරන්න පුළුවන්. රූප ධර්ම. රූප ධර්ම. දැන් ඔය මේක බොහෝම සමාන සිද්ධියක් දැන් කතා කරගෙන යනවා 11 dimensions කියලා concept එක. ඒකයි මේකෙන් සමාන වෙනද කියන්නේ මම උදාහරණ දෙනවා මට තේරෙන්නේ ඒගොල්ලෝ 3 dimensions කියලා කියන්නේ දිග පළල සහ උස. 4 dimension කියලා කියන්නේ time. දුකට space and time කියන එක තමයි 4 dimensional කියන්නේ. මේකේ අතීත නාගත වස්තුපත් පච්චුප්පන්න කියලා space dimension එක තුන පෙන්නනවා. ඒක සාකච්ඡා ඉස්ලාම් පෙන්වන්නේ අතීතං අතීතනාගත පච්චුප්පන්න. අනාගත අතීත ආකාරය වර්තමාන ආකාරය සහ අනාගත ආකාරය. ඊට පස්සේ ඕලාරිකම්ම සුකුමං. ගොරෝසු අවස්ථාවක සුකුමං. අජත්තම්ම බහිද්ධාව අභ්‍යන්තර ආධ්‍යාත්මික ඇතුළේ අවස්ථාව සහ පිට. දුරේවා සංසිකේවා සම්ලංග සහ දුර. හීනම පණිතම්. ලක්ෂණට ප්‍රේමනාවකෝ කියන අවස්ථාවේ ඒතර ක්‍රියාත්මක නැතුව දීන හීන තත්ත්වෙන් පේනවා කියලා එතන අටක් තියෙනවා. දුර ළඟ අතුල පිට ක්‍රියා ප්‍රිය ගොරෝසු සී. ඒ අටක අතීතනාගත පච්චපණ කියන කෙනෙක් තමයි කොලාට. ඒක සම යම් කිසි සමානාත්මතාවක් පෙන්වනවා ඒ ඉලවන් ඩයිමන්ෂන් වල. ඉතින් ඉති ඇත්තටම අපිට 3D 3D විතරයි අපි දැනන්නේ ඒක ඒ ෆිසිකල් configuration. ඊට අමතරව space time කියන එක අයින්ස්ටයින් කොයින් කිව්වට පස්සේ time dimension එක ආවා. space and time. දැන් ඒගොල්ලෝ ඊළඟ dimensions වලට කරලා පෙන්නනවා. ඒක මට තාම තේරුණා නෑ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ අර එකාටෝලික පොතක් තියෙන්නේ power of now. ඉතින් ගිහිල්ලා තියෙනවා practical power of now, new earth, science ටීක්ස් වල ඉන්න පොත් වාර්ෂයක් තියෙනවා. අන්න ඒක පරිවර්තනය කරපු ඒ බාර මොන්ටින් පරිවර්තන කරා ලොජිස්ටික් නෝනකේ. යාමට ඊමේල් එකක් කියලා තිබුණා. ස්වාමීන් වහන්සේගේ ගාල්ල පිළිවත්තන කියන මාතය හරියට මේ 11 ආකාරය ගැන කතා කරනවා. එයා කියන එක පොත්වලින් බලන්නේ නෙවෙයි යාම හොයාගත්ත ඇත්තටදී එහෙමනම් මෙයා ජීනියස් වුණා. මොකද මේ බාර ඔෆ් නෝවල් එකක් තියෙන ඩයිමෙන්ෂන් තියෙනවා. ඇත්තට මට ඒක විතර හොයන්න බල හම්බුනේ නෑ. එසු මම ලියලා ඉලෙවන් ඩයිමෙන්ෂන් කියන එක නම් ත්‍රිපිටකේ බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඉතින් ඒක ඉතිරතර මම කතා කරන්නේ ඒකට කියන්න මම දන්නේ. ඒක නම් කියන්නේ ওই කීප ටික. ඉතින් ඒක පේන්නේ බොහොම ලේසි වැඩක් වගේ. මොකද ඒක අකීතත් තත්ත්වය අනාගත තත්ත්වය වර්තමාන. ගොරෝසු සියෝ දුර ළඟ අතුල පිට ප්‍රියප්‍රිය. මිනිමේ 11ම දැක්කේ නැත්නම් අපිට දැක්ක කියන්නේ ඒක ආනාපානට කිසිම කිලිමකට වෙන ඕනම ගන්න අරමුණක ඒ හැම පැතිකඩක්ම දැක්ක නැත්නම් අපිට දැකයි කියන්නේ. ඒක නිසා අපි මේ මේකේ මම මත කරගන්න උපමාන තමයි අපි ආනාපාන කරන අපි ප්‍රිය වෙන්නේ කැමති වෙන්නේ වර්තමාන තත්ත්ව ළඟින් විතරයි. කිපිලා නැති වෙච්ච තත්ත්වය අපිට හිතෙන්නේ නැති. නැතිව කිපිලා ආනාපානෙ මතුවෙන තත්ත්වේ අපි බලන්නේ නැහැ අපි ඒක වැරද්දක් කියලා ගණන් ගන්නවා. ඒක ඒකට ඒකෙන් අපි කාලමානේ එකයි ගණන් ගන්න අනිත් තුනම අපි හරවනවා. ඉතින් අපිට කවදාවත් එක්ස්පෙක්ට් වෙන්නේ නැහැ. ප්‍රිය සත්‍යද ගණන් ගන්නවා අප්‍රිය වෙනකොට ඒ අප්‍රිය වෙනවා කියලා කියන්නේ නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. බය උපදවනවා. සම්මනේ කරනවා. නිකන් කියනවා තමයි ජීවන දෙයක් නැහැ කියලා හිතනවා. මේක ආනාපාන ආකාරයක් බවත් මේක දන්නේ නැත්නම් ආනාපාන දන්නේ නැහැ කියලා දන්නවනේ ඉතින් අපේ වැට්ටට කීකමක් ඇතිද? සමානලාට මේ හැකින කන කියලා උඹවට පටන් ගන්න මෙතන පටන් ගන්නවත් නැහැ. එතන නෑ. කොහොමද කොපිට? සමානලාට උඹවට ආසන්නේ ලස්සනට මේ මෙසිපියක් ඇවිල්ලා මෙතන කැරක් කැරක් ඉන්නවා වගේ. ඒ සමානලාට අනබන්නයි හිතෙන් එකම තියෙනවා. කොහොම ඇසවද? අන්නේ හැම එකකම 11 එකක වටනක්වත් ඉතින් ඒකට choicelessness එක තියෙනවා. තෝරන්න එපා මේක හරි ගියා ගන්නවා ආනාපාන වේදිකාවේ කොයි කොනක ඉන්නේ කියනවා භාවනා වෙනවා. මේක කියන්නේ මෙහෙම බුරුම් භාෂාවෙන් බුරුම් භාෂාවනේ බුරුම භාවනා කරනකොට විශේෂයෙන්ම භාවනා හොඳට උද්‍යප්පේ ඥානයේ බම්ඥාන මගේ මට්ටමට ගියාට පස්සේ ඒ යෝගාවචරයට එපාවිලක් එනවා මොනම ධායකම කරන තමයි වමනේ. කෑමකුත් එපා, නින්දකුත් එපා, ගුරුවරයෙක් එපා නේද? මේක නිකන් නාස්තික පැත්තට. ඉතින් කමටා සුද්ධ කරන්න යන්නේ නෑ. මොකද ඉල කියන්නේ දැන්. ඉතින් ඒක කියනකොට ඒ ගුරුවරයා කියන්නේ මෙච්චරයි. යන්න ජීවිත තමයි ආනාපානේ හැස්පට මේ තියෙනවා නම් විපස්සනා ජීවිතය කියලා. මූල කර්මත්තානේ තේන මට්ටමක තියෙනවනම් විපස්සනා ජීවිතය. ඊට අපි ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් හරි කියන්න පුළුවන් වැරදි කියන්න පුළුවන් නමුත් එතින්දි පටන් ගන්නකොට කියන ගොරෝසු මට්ටමට එන්නේ ආනාපානේ මූල කර්මස්ථානේ ඒකේ ලාංඡනය මොකක්ද මගේ ඒක ආනාපාන පිට ගියේ නෑ කියලා ලාංඡනය තියෙනවා අන්න එහෙම කියනවනම් භාවනා දුන්නා කියලා කියන්නේ කියලා බලාපොරොත්තු සුසුමකට යන්නේ ඉතින් අදහස් කරන්නේ මේ 11 ආකාරයේ යම් යම් පැතිකඩ අපි දන්නේ නැතුනට ඒ කෙලෙකින් පෙන්නන වෙලාවේදී අපි ඒකට අනුදර කරනවා අපි ඒක නොසලකා හරිනවා එහෙම කරන්න එපා මේක ඉවර කරගෙන යන වෙලාවේදී අර මෙතෙක්කල් පෙන්නන්න බැරි ඉතින් නරක පැති දුර්වල පැති ඒ සිව් පැති අප්‍රිය පැති පේන්න පටන් ගන්නවා අන්නේ උදේ හුදුවට බලන්න ඉන්නේ කියලා එකකින් නරක ගරු ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වැඩි වීම සඳහා අඩු වශයෙන් සෝවාන් ඵලයටවත් පැමිණී සිටිය යුතුද මේක එහෙම කියන්න බෑ ඒ මෙහෙම එක ප්‍රශ්නේ නගන්නත් සාධාරණ කෙච්චිනවා ඒ අර අනාලියන්තෝ ලියතුන රටකටාන කියන පොතේ අත්බතන් කියන සූත්‍රයන අර PhD thesis එකේ ඒක දිහා පෙන්නන ඔක්කොම මේ සම්බන්ධ සූත්‍ර ඔක්කොම පෙන්නනොත් කියනවා මේ එකම අනුපස්සනාව කායන පස්සනාව වේදනා පස්සනාව චිත්තාන පස්සනාව ධම්මාන පස්සනාව කියන්නේ එකකුත් ඇති කියලා සෝවන එක්කෙනෙක් දුරට කායන පස්සනාව එක්ස්පර්ට් වෙනවා නම් ඒත් ඇති කියලා සෝවන්නේ ඒ සූත්‍රයේ සාධක පෙන්නවා ඊට පස්සේ නම් දැන් අපි දැන් අද කාලේ කියනවා ගෝයින්ක සිස්ටම් එක යන්නෙම වේදනා පස්සන. ඒ නිසා ඒකෙන් පටන් ගන්න ඒකෙන් කර කළ සෝවන් වෙන්න පුළුවන් කියන එක සාධක සූත්‍රය. ඉතින් ගියාම ඔය තේජිනිය ස්වාමීන් වහන්සේම කරන්නේ චිත්තානුපස්සන. ඒ කායනපස්සන වේදනාවට ඉච්චර උනන්දු කරන්නේ ඇත්තටම බෑ කියන්න බෑ. ඒකෙත් සම්කිසි ඉඩක් තියෙනවා. සමහර ධර්මානුපස්සන කරනවා හිත හිස් කරනවා කියලා භාවනාව. ඉන්නේ මිනිස්සු නයි කරනවා. කාණ්ඩ ප්‍රශ්න කරලා නෙමෙයි කියන්නේ ඒක නිසා අපිට කියකි මේ අගින් කරන්න කරන මුල නෙමෙයි කියනවා. නමුත් ඒක සම්පූර්ණ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද එයා ඊට කලින් භවවල අන්තිම කරලා දුන්නා නම් ඒක හරියන්නේ නෑ. ඔක්කොටම හරියන්නේ නෑ. ඒ නිසා මේ හතරම කරන්න පුළුවන්. හතරම කළා බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා සූත්‍රය කියනවා. ඊට සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කියනවා මේ එකකුත් ඇති මාර්ග බලයක් ලබන්න නමුත් රහත් වෙන්න හතර ඕනේ. උදාහරණයකට කියනවා හතරම හන්දියක් කියනවා නම් දකුණෙන් එනවා අහන උතුරට යන්න පුළුවන් එකේ. විදේපක් කර. නැගෙනහිර එනවා අහන උදා බටහිරට යන්න පුළුවන්. බටහිරට එනවා නැගෙනහිරට යන්න පුළුවන්. උතුර දකුණට යන්න පුළුවන් නම් නිතර මේ හන්දිය හතරම හන්දිය සමාකාර වාහනයම මැද දුමිලි තුමින් නැහැ. යහතන් හද මහණේ නිතරම යනවනම් මැද දුමිලි තුමින් නැහැ. ඒ නිසා මේ සතර සතිපට්ඨානය වැඩි වුණා. ඒ හිතේ කෙලෙස් ඉතුරු වෙන්න බෑ. දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ග වලට කෙලෙස් ඉතුරු වෙලා තියෙන්නේ යන්න ගමන සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා හතරවෙනි එක ලබන්න. සෝ අරහත් වෙන්න මේ කායන වසන වේදන වසන චිත්තාන වසන ධම්මාන වසන කියන එක්ස්පර්ටිස් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න නම් අනිත් චිත්තාන වසන සහ ධම්මාන වසන වැඩිම සඳහා අඩු වශයෙන් සෝවාන් ඵලයටවත් පැමිණි සිටින්නේ දුෂ්ට කියලා. එහෙම කියන්නේ. මට මේ ප්‍රශ්න නතුනේ මේ. මම නිල්ලෙට ගිහිල්ලා භාවනා කරනවා. ඇත්තටම මම දන්නේ මොකද්ද ගැන භාවනා කියන්නේ. මම ඒකට උරුදු හතරක් පහක් විතර නිල්ල බෑනවා. මුන්නම තාලයක්වත් නෑ මම කියන්නේ 79 ඉඳලා 80. ඉන්නකොට ඉතින් මම කඩාව සූත්‍රණම් මම කියවන්න කියලා දුන්නේ නෑ. يعني 10 පන්ති බුද්ධහම කෙරුවට පස්සේ උදාහරණයක් තිබුණා මම කියලා හම්සෙන් කියලා ඔය සුබදානමේ සමාදාන. ඒ සංකේ නිතර ඇවිල්ලා බාන. පස්සේ ගියාට පස්සේ මම ඒ ශාන්තිනේ ඇහුවා ස්වාමීන් සතිපට්ඨාන සූත්‍රය කියවනකොට අවුරුදු 7ක් කියුවොත් අනිවාර්යයෙන්ම රාත්‍රියේ කියනවා. දවස් 7ක් අඩුවානේ කිව්වොත් වෙනම නම් සතිපට්ඨානේ කරන්න සෝවන් වෙලා ඉන්නවා. එහෙම හිතන්න පුළුවන් නම් කන් ලේබල් එකට දැම්මම ප්‍රොඩක්ට් එක එළියට එන්න පයි කියන්නේ. නැත්නම් කොහොමද කියන්නේ මේ දවස් හතේ දවල් අවුරුද්දේ සම්පූර්ණයි නෑ නෑ මට එහෙම එකක් නෑ එහෙම මේ පුතක් දැනෙන්න කරන්න පුළුවන් ඔක එහෙම කොහොමද කරන්නේ එහෙනම් කොහොමද කරන්නේ කියන්නේ දවස් හතකින් වැඩ ඉවර වෙනවා නැත්නම් අනාගම වෙනවා කියන්නේ ඊට පස්සේ මේ මේ ගාමින් වාසේ ප්‍රශ්නට උත්තර දීලා මට මේක ඉච්චරම තේරෙන්නේ මම වාස් දෙන්නම් පොතක් කියලා මේ මේජින් වල තිබුණ ලියුණා පොතක් එක ටිකක්. කන්ට්‍රෝල් පොත ෆ්‍රී ෆ්‍රීඩම් කියන. එන්නේ මොකක්ද වෙලා. ෆ්‍රී ෆ්‍රීඩම් කියලා කියන්නේ කතෝලික නෝනා කෙනෙක් ලොකු සංස්කෘතික ලියුම් ගන්නකොට ලියුම්වල අවධානයේදී කියනවා නරම් වෙලා කියන. ඒ දවස්වල ඔබ බට්ට කැලේට ගිහින් ගිහුවාගේ පොත යන්න පටන් ගත්තා. මොකද ඒ කියන්නේ 84 කියන්නේ ඉච්චරම භාවනා කරන මේ වගේ කාලයක් නෙමෙයි. ඒක කොපි දුන්නෙත් නෑ පබ්ලිෂ් කරෙත් නෑ. හැබැයි සයිකෝස් කරපුවා කියලා සයිකෝස් සයිකෝස් එක තිබුණා ඇනොනිමස්. ප්‍රශ්නකට කොටා දුන්නා. කොටා දුන්නා මේක ප්‍රොෆෙස් එක කියලා. ඉන්ට්‍රොඩක්ෂන්. ඉන්ට්‍රොඩක්ෂන් කියලා දුන්නේ ඥානানন্দ සාන්ති. ඒකායන අයම් වික්‍රේ මඟෝ මේ this is the one and the only part. කියලා විතර කරලා දෙන්නේ ඒකට සුදුසුකමක් ඕනේ නෑ. ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක ටිකක් කියවට පස්සේ මට ඉන්ස්පිරේෂන් එකක් ආවට මේ ඇත්ත උරු මොකක්ද අපි දන්නේ නැහැ මුත හම්දු කෙනෙක් එක්ක මේ ගෝසියම්ම කෙනෙක් ඉුම්ගර්ගෙන කළා ගෝසියම්ම අහගන්න නළුවා කියන එක වටිනවනේ ඒ කැතොලික ඒකයි කැතොලික ඊට පස්සේ පොත කියනවා ડોක්ටර් ෆර්නෑන්ඩෝ ආවා පටක් තමයි ඒ මම ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ අහුවා දුක් උත්තර දුන්නා මේ මට මට ඉතින් මහත්තයගෙන් මම අහන්න බැරි ඌට වෙලාගෙන ડોක්ටර් පරාක්ෂමගේ ඉංග්‍රීසි විතරයි අන්තිමට දිග්නම කිට්ටු කරන්න බෑ. මම ඉන්නේ බ්‍රේන් එක තනි කර කොම්පියුටර් තියෙන උළු. තේරෙන්නේ නැහැ ඒකට මම කොහොමද බුදුහාමුදුරුවෝ ගරන්ටි කරන්නේ කොහොමද මේ අවුරුදු හතේ ෂුවර් වෙන්නේ? මම බේසික් ක්වොලිෆිකේෂන් මොකක් කරියන්නේ බැලුම් තෝ මේ මේ පන්තියට ගන්න කොහොමද කියන්නේ. ඊට පස්සේ අඬ ගන්න ගිහිල්ලා මාව ඒ මොනවද මේ දුරට ආවෝද කියලා කියලා හිතන එකේ පටිවගයක් කරගෙන කාටවත් අහන්න එපා මේ පොතින් දන්නේ ඉරියස් මේ වැඩි කොන්නේ මෙන්න බලවා ඒක කරගන්න ඒ සඳහා බෝධි සුසුම අවශ්‍ය නැහැ මම ඕකම තමයි ආන්දරෝ කිව්වේ ආන්දරෝ කිව්වා අමංකෝ ඊට පස්සේ ආහාර කතා කරනවා ඔබ දන්නේ දැන් තමයි සර්කල් එකක් ඉන්නවා අවබෝධ කරගන්න මම දැනවත් කවුද තීන්දුව කියලා කවුද මුකේ කොල්ලේ දැන් මේ හරි කියලා. ඒක මට කියන්න බෑ. දැන්මත් කරුවත් තියෙනවා. මොකද මට ඇත්තටම ඉන්ස්පිරේෂන්. හැබැයි මට ওই ජීවිත gediye එකකින් මිලදී ගන්න බලයක් තියෙනවා. ඒක අවුරුදු ඉරුවයි කියලා කවුද ඉන්ටර්වියු එකට පාස් කරන්නේ? කවුද වයි වයි සම්මත ගත්තේ? ඊට පස්සේ නෑ මේ අපි මේ විහිළු කරනවා නෙවෙයි මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් බුද්ධ ධර්ම කියන්නේ නෑ මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් ආගම් පතුරවන්නේ නෑ සමාජ දේවවුත් නෑ කරන්නේ භාවනා කරනකොට මෙන්න මේක නිසා කරන්නේ ඉතින් ඒක මම නිතරම රක්කමෝ කියන්නේ කියන්නේ රෙෆරන්ස් පොයින්ට් එකක් විතර මොකක්ද ප්‍රශ්න කාගොම ගිහලා දාන්න. ඒක මට හරියටම ගන්නවා. මම ඒකකොට අමු ගිරිය මොනම දෙයක් සීලයක් තියෙන්නේ නැහැ. ඊපස්සේ මම වැඩගන්න වැඩ කොහෙටත් ආවා. ඒ ටොක්ස් ගියක් තුන ඉන්ෆෝමන්ට්. ඉතින් ඒකදී මම කියන්න උත්සාහ කරන්නේ එහෙම මූලික සුදුසුකමක් නැහැ. කරගෙන කරගෙන යනකොට මම දැන් මම දැන් මම අවුරුදු 30කට පස්සේ කතා කරන්නේ මම දැන් මේ දෙයක් දිහා බලලා අන්ත දෙක තේරුම් ගන්න බැරි එකට කවදාකවත් ආගමක් මේ තමයි අත්කිලමට අයෝගී මේ කියන්නේ කාමසකන්ධ ගන්න දෙකටම සමාන අගයක් දෙන්න අත්කිලමට හොඳ නැහැ කාමසකන්ධ ගන්න හොඳ නැහැ කියනවා ගොඩේම ඒ දෙක ලෝකේ පවතින තත්ත්ව දෙක. ওই දෙක මැද මධ්‍යම ප්‍රතිපදා හොයන්න මේක හොඳට ඩිෆයින් වෙලා තියෙනවා නැත්නම් කොහොමද පිළිගන්නේ අපි කියනවා අපි කිලමතානියෝගේ දුර්වලියුක්ක් කියලා දකින්න කොතන වයින් කරන්න පටන් අරගත්තොත් අපිට ඒක සාපේක්ෂව කමසපල්ලි තානක දැක ගන්න හම් වෙන්නේ නෑ ඔය දෙක නැති අන්නේ උදාහරණයක් වශයෙන් අපි සැප පමණක්ම හොයන්න පටන් අරගත්තොත් දුක එනකොටම මොන මුලිචිකකමනේ පැහැදිලි කරගත්තොත් කවදාකවත් අදුක්කම සුඛය දකින්න මේ දුක එන්නේ සැපට සාපේක්ෂව බවයි. මේ දෙක පහු කරගෙන යහට මට යනකොට අනිවාර්යයෙන්ම සැප දුක නැති දෙක හා යන බවයි. කියවන මේ අන්තිකේ ලොකු වටිනාකමක් තියෙනවා. අදීනවස ආස්වාද දෙක ගන්න නැතුව නිස්සරණය. එසා අපි කියන බුද්ධාගමේ ආස්වාදයේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ බුදුහාමරගේ නියම ප්‍රකාශය. ආස්වාදයක් කියනවා. හැබැයි ආස්වාදේ සමාන ආදීනයක්. ඒ දෙක දැක්කොත් ගැලවෙන්න තියෙනවා. ඉතින් මේ සදාචාරය අපි අරබෝධ කරගන්නේ නරක දුරුවන් කරන්න කියන කතාව නිසා අපි අනිවාර්යයෙන්ම good boy කෙනෙක් වෙන්න හදන නරක එනකොටම නුස්නාගතිය අපි මේ ලකුණු කැපේ කියන ගතිය නිසා නරක දුරු කරන නිසා අපි සම්පූර්ණ ලබන අන්තු බාගට. ඩගලයිසලාදී. මොන වෙලාවකද? නරක කියන එක අයින් කරනවා. ඉතින් මේකට මම හොඳ නිදර්ශනයක් කියන්නේ ඒකත් ඒ කියන්නේ මනසේ මතක වැඩි වීමති බාන්නේ කියනවා ලොකුම අපේ අම්මට කියනවා ලොකුම දන්නවද මේ මීමස මේබෙන් හදන්න අසුචුලිම මුත්‍රලිම ටික ටික ගන්නවා නැත්තම් එම්බ්‍රෝසියක් හැදෙන්නේ මම ඕනේ කොහොම කරනවද කියන මීමස වා ඉතින් හදලා ගන්න අවධානය බලේ රාජපෝදේන අපි තමයි මීමසට ගොල්කේ කවදාකවත් ඒ නරක දේවල් කියන්නේ ඒ නිසා මේ හැම සර්වඥාන්සේ මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් ලෞකික ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ. ඒකේ තියෙන්නේ බලන්න කියලා. මේක මෙහෙම කරුවොත් මෙහෙම වෙනවා. මෙහෙම කරුවොත් මෙහෙම වෙනවා කියන අනුශක්තිය. ඇත්තට මේ දෙක දැන් නැත්තයි යන්නේ. ඒ නිසා සර්වඥාන්සේ කියන්නේ මේ ගමන පටන් ගන්න සංගතිය. සම්මිය දෘෂ්ටි නිසා මම කතා කරපා. සම්මාකම් දෙන්නේ ඉතුරු සිල්පද පාරුවේ. ඉතින් දෘෂ්ටිය නිවැරදි කරගන්න නැතුව අපි කොච්චර සුත්ත විඥාන ලැබුවත් කොච්චර කටනවත් කොච්චර මොනවද කරත් ඒ අර ට්‍රෙන්ඩ් එකට අහුවෙන්නේ ඉතින් දැන් අතිපට්ඨාන සඳහා මූලික සුසුකම දික්ඨිංච අනුපගම්ම සීලව දෘෂ්ටියකටපත් නොවි අන්තවාදී දෘෂ්ටියකටපත් නොවි සීලේ සඳහා කැපවෙනවා ප්‍රතිපදිනවා නම් එන්නේ එන්නේ අපි ලීලා ඔපරේෂන් එකට ලෑස්ති නම් එයා සුද්ධ කරන්න වෙනවා කොපියට ගන්න විතර. ඉතින් පිටින් අඳපගන්න කීලවා ඒක අර අපි ගමන් මතකයි මම ඉති බණකට කිව්වා. විකු සූත්‍රයේදී මේ විචුනාන්තනම කැරලන්න කරවතනාන්තයට මේ ස්වාමීන් වහන්සේ වහන්සේ කියන්නේ මට කෙටියෙන් කියලා දෙන්න මම වහගන්න හදන්නේ මට දැන් අරගෙන විචාරක බලන මේ කොච්චර කිව්වත් මොකක් හරි වෙලා යනවා කෙටියෙන් කියලා දෙන්න ඒක ඕක තමයි ජීවිත ජීවත් කියන්නේ කියලා මම හිතනවා. ගහපදිලා කියනවා මම ආදී පිරිසුදු කරනවා. ආශී ආදී පිරිසුදු කරන ලක්කටයි. මොකක්ද ආදී? දෘෂ්ටි සාතිය. ඊට පස්සේ සමාධිය ඉල්ලන්නේ නැහැ. දැනුම ඉල්ලන්නේ නැහැ. උපදපදාවේ මොකද කියන්නේ? නෑ රාමඤ්ඤික කාය කියන්නේ නෑ. සමාන මොනික කාය කියන්නේ නෑ. දෘෂ්ටිය තියෙනවා නම් සීලය තියෙනවා නම් සුඛ. ඉතින් ඒක මේ යන්ත්‍රි මට්ටමේ ගියාට පස්සේ නම් කීයක නමුත් අර ගිල්ට් එක තියෙන මනුස්සයාට හීනමාන තියෙන මනුස්සයාට හිතන්නේ නෑ මම සුදුසු නෑ. මට මේක කරන්න බෑ. මෙන්න මේකට තමයි කේස් කියන්නේ. යම් කිසි දෙයක තියෙන නැතිකම බැරිකම කියන්නේ යම් කිසි කෙනෙක් උනන්දු වෙනවනම් කෙලෙස. මේක තමයි කෙලෙස. නික්කේජී කියලා කියන්නේ හැකි සංඥාවක්. මේ කොච්චර දුන්න මට පුළුවන්. නැති සංඥාවක් මනකින් හෝ ගුරුවරයෙක් ඇතුළු කිරීමෙන් හෝ අපිට බැරි සංඥා වෙනවා නම් ඒ ගුරුවරයා අමතක කරන කිසිම ප්‍රශ්නයකට අමතක කරන. ඒ බණ අමතක කරන. යම් මනක සීමේ මේ පැත්තට යන්නේ ධෛර්යය සද්ධා වෙනවා නම් ඒක තමයි ධර්මය කියන්නේ. ඒක නරවතන්සේ දේශනා කරනවා. බණ කියනකොට කවදාකවත් අනුසමත විග්‍රහ වෙන්න මම කියන්නේ. ඒක ධර්ම දේශනාවක් වෙන්නේ. මොකද ඒක කවුරුද හිතවට ගන්න. සත්‍තුෂය ආයෙත් වර්ගින මේ අනුන්ට බැන බැන බණ කියනවා මොකක් හරි මේක කියන්නේ. බණ කියන හාමුදුරුවෝ නම් නරකයි. ඉතින් ඒක කවදාකවත් නරකයි ධර්ම දේශනා කරනකොට කාටවත් ගහලා ඒකෙන් ලකුණු ගන්න ඕනේ නැහැ. වෙන මේ ඇති කාටවත් චරිත ගහන්න අවශ්‍ය කරන්නේ නැහැ. නිසා මූලික දෘෂ්ටිය සාකීවේ තියෙනවා නම් ප්‍රතිපත්තන සුචි. ස්වාමීන් වහන්සේ සංඥාව භාවනා ආරම්භ කරගන්නේ කෙසේදයි? දේශනා කළා. සංඥා භාවනා ආරම්භ කරනවා කියන්නේ නිච්ච සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා ආදී වශයෙන් සංඥා දස සංඥා වැඩි වීම භාවනාවේදී මාර්ගයේ දිවිවීම සඳහා ඉක්මන් වීම සඳහා උදව් වෙනවා. ඒක සඳහා දස සංඥා සූත්‍රය කියලා එන්න කර්මාට ගිරිමාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. අනාත්ම සංඥා, අනිච්ච සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සත්ත්ව ලෝකේ අනිත්‍යක සංඥා ශබ්ද සංකාරයේසු අනිච්ච සංඥා ආනාපාන මේ මොහොත මේක කියන ඉංග්‍රීසි කියමන you wish to be a king being like a king කොට රජ කෙනෙක් වෙන්න රජ කෙනෙක් වගේ හිතෙවි සර්වඥන්ති කියනවා රහතන් වහන්සේ නමක් ඉතිරියා බලනකොට එයා බලන්නේ අනත්ත් සංඥාවෙන් අනිච්ච සංඥාවෙන් අසුභ සංඥාවෙන් ආදීනව සංඥාවෙන් වගේ බලන නිසා ඔබ දැන් බලලා තියෙන්නේ නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුඛ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් සංසාරය. ඉතින් සංඥා මට්ටමේ මේ පැමිණෙන දේවල් වලින් පුළුවන් ප්‍රදේශය ඒක අනිත්‍යයි අනාත්මයි මේක අසුභයි ආදීනව ධෛර්යයි විරාග නිරෝධ සම්බලෝකී අනිරත සංඥා මේ සියලුම ලෞකික ඉන්ද්‍රිය ගෝචර දේවල් වල අභිරමණය කරන්න එපා එතකොට අපි අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික ලෝකෙ ලක්ම කපා ගන්නවා සබ්බ සංකාරයේ අනිච්ච සංඥා සියලු සංස්කාර තමන් විසින් මවන්නත් තමන් එකතු කරනද මේ අවුල්ිය වූ සියල්ලම දුක වෙනසක්. ඊට පස්සේ ආනාපාන කරා. මේ විදිහට සංඥාව අපිට පිළිත කරගන්න පුළුවන් මිසක් සංඥා භාවන අරමුණක් කරලා. එන්න කතාවක් ඉන්නේ එකක් මේ අමාරුයි මට ඒක අරමුණක් වෙන්න. සාමාන්‍යයෙන් භාවනා කරනකොට මේක සංඥා වැඩිම මුලින්ම කරනවට අගින්ද කරනවද කියලා අහනනම් දෙකම තියෙනවා. පටන් ගන්නකොටම කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඥා වයන්නේ යන්නේ නැහැ. නිත්‍ය සංඥා සුඛ සංඥා සුඛ සංඥා ඉතිරදා. කොහෙන් හරි මේක බංකොලොත් වෙන බව දැනන නිසා යාසියක් පිටයි. එතකොට යා ආධුනික පැත්තට හැරෙන්නේ ඒක මුලින් අවශ්‍යයි. කරගෙන කරගෙන යනකොට ඒක අපි කියනවා. ඔප්පු කරන්න හදනකොට සයන්ටිෆිකලි අපි null hypothesis කියලා. ඒක නම් null hypothesis එක disprove කරනවා. disprove කරනකොට hypothesis එක prove වෙනවා. මේ null hypothesis එක research එකට ඉස්සෙල්ලා define කරනවා. ඒ භාවනා කරනකොට භාවනාමය ඥාන ගැටෙනවා. නමුත් මේ කුසලයට අර සාතර කරන විදිහ දැක්කම වගේ මොකක් හරි එකකින් මේක ලාවට ක්ලික් වෙලා තියෙනවා. නැත්තම් බුදුන් ගාවට ඇදෙන්නේ. ධර්මයෙන් ගාවට ඇදෙන්නේ. සංඥාන්තයට ඇදෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් අපි මෙන්න මේ මම මේ කියන්න හදන මාත් මතු කරන පොයින්ට් එක ඉස්සර වේග් එකක් දෙන්නේ නැහැ ජීවිතේ. සර්වචනන්ත වැඩිම වේග් එක දෙන්න ඕනේ. ඔතන තමයි කියන්නේ හදාගන්න. මොකද ඒ සංඥාව මට ඇති වුණේ මාත් නිසා සම්මන සම තාතරන නෙමෙයි මන් නිසා. ඒක කියනවා නිවනේ ලකුණු වගේ. ඕනම කෙනෙකුට ආගමකට කියන ධර්මය වෙන්නේ ඥානචර්යන නියම ක්‍රමයට යන්නේ කිසිම කෙනෙකුගේ වදාගල් කියලා නෑ. යාමම බොක්කෙන්නේ නේද? නැත්නම් ගෙනාවු දකින්නේ නේද? නිසා සර්වඥාන්සේ සඳහන් කරන්නේ මේක තමයි ජීවිතේ හැබෑව. ඒ නිසා අපි ඔක්කොටම දැන් හැබෑවෙන් කියලා ඉවරයි. නමුත් අපිට ඒක මතක. ඒකට තමයි අනුන් දෙතුමල ඉන්නේ. මේ ගමන ආවේ කායමයන් කියලා කක්කක් දාගෙන ඉන්නේ කිසිම කෙනෙක් කියලා. ඉතින් ඒක ආනන්ද බික් කරලා එන්න පටන් ගන්නවා. වට බික් දීනෝ කියලා විඤ්ඤාති. සමහරට බික් කරනවා. ඊට පස්සේ අපිට නිකන් ඇදිලා යන්න පටන් ගන්නවා. ඒක කොල්ලෙක් කෙල්ලෙක් කරලා පිළිබඳ හිත පහළ වෙනවා. ඒක කාටවත් ඉස්සර කරන්න බෑ. ඉතින් ඉස්සරට වැලිය එකක් ඒ සම්මාන කරගත්ත ඒක වලියක් නිසා. බැලුවා. මොන්නේ තමයි ආගමක මේ නැමෙන ගතිය. මොන්නම ක්‍රමයක. විශේෂ කරන්නේ. ඒක තමයි මේ ලක්ෂණ ගමනේ ආරම්භය. සර්වයන් සඳහන් කරන්නේ ඒක තමයි වැදගත්. හදාගෙන ඉන්න ඕනේ පස්සේ. ඊට පස්සේ තියෙන එක මැක්සිමයිස් කරගන්න ස්ට්‍රැටජි. ඒ නිසා මේ මුලින්ම ඇතිවෙන එක ඔක්කොම සංකලනයක් සංගහනක් විතරක් නෙවෙයි. වීර්යයක් විතරක් නෙවෙයි, රූපයක් විතරක් නෙවෙයි, හදයක් විතරක් නෙවෙයි. හැම එකම සංකලනයක්. ඒක හුඟා කික්මන්ට අපිට අමතක. එතන සද්ධාව. ඒක මුලින්ම කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව චන්ද සූත්‍රයේදී විස්තර වෙනවා. සද්ධා ජාත උපසංකම් කියලා. සද්ධා කීපරකන. සද්ධා ජාත උපසංකම් යම් කිසි කෙනෙකුට සද්ධාාවක් ඇති වුණොත් විතරයි සොයා යන්න නැත්තම් සොයා යන්නේ නැහැ. හොයන ගිල අන්නත වාදනේ මුදින්න මිල කියන්නේ වතුරක් කරවට වැටෙනවා. මෙන්න මේක මතුනට පස්සේ හරියට ඒ වෙලාවට මහජනක කලේ උදින්නමට හැරෙවගේ වතුර වැටිච්ච ගමන් දරනවා. ඉතින් ඒ ඒ මුල්ම දේ අපිට කිසි කෙනෙකුට බුදුහාමුදුරන්වත් ඒක වෙන විශ්වාසයක් නෑ. ධර්මයේ විශ්වාසයක් බෑ සම්බන්ධයෙන් අපි තුලින්ම ආපුවා. අපි ඒක කෙනෙකුට ඇති කරවන්නත් බෑ. බයන්නයි කියන්නේ. ඒක නිකන් වෙස්ටර්න් ඉන්ටරෙස්ට්. කිසිම කෙනෙකුට ඒක ඇති කරවන්නත් බෑ. මොකද බුදු සම්මාදින කල්පමයි කිව්වේ ශ්‍රද්ධාවක් ඇති වෙන්න හේතු වෙන දුක. දුක්ඛ නිසා ශ්‍රද්ධාව. නිසා කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න දෙන්න තියෙන දුකක් දෙන එක තමයි. සුනාමියක් දෙන්න. ඒක මම බයවන්නේ නැහැ. කෙනෙකු ශ්‍රද්ධාව ඇති කරගන්න දුකක් දෙන්න. ඒක කරන්න බෑ. කිල්ලෙන් කිලකට අවශ්‍ය නම් උදව්වක් පුළුවන් නම් අපි ඒකට උදව් කරනවා මිසක් ශ්‍රද්ධාව ඇති කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ අමානුෂික වැඩ. මේක තමයි කන්වින්සින්. අපි කියන්නේ කන්වින්සින්. ආගමට හරවනවා කියන්නේ මොකද කියන්නේ? කන්වර්ෂන් කන්වර්ෂන් කන්වර්ෂන් කියන්නේ කැපකම තමයි මිනිසුන්ට කොහේ යන ගින්දිරියද ගින්දිරිය තියෙන මෙන්න අපි තමයි ගලවුම් කරන්නේ එන්න අපි ගන්න බලනකොට සැලසුම් කරලා තියෙන්නේ ඒක ඔය බර්ටන් රසල් කියන කතෝලික ආගම කරපු ශ්‍රීලංකික මේ මිනිස්සු මේ මේ ආගමට ඉන්න බල හොඳ ආගමට ඉන්න කියන ඒ මිනිසුන්ට කරපු බීම උගන්වනවා තෝක්කෝ පුරුදු කරනවා කිව්වම කරලවල අන්තර්ජිතු මහාරුවේ දාලා අපි ළඟ දෙන්න අපි ගලවන්න කියලා බලනකොට මුළු එකම රැකගන්නවා. ඒ කියන මානවය විසින් මානවයට කරන්න පුළුවන් කැතමකම තමයි මේ වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එක. ඒ අතින් අපිට හොදන්න බැරි අපි කියන්නේ. අවසරයි සානේ මේ උනේ එකනේ. මෞරි මෞරි. බුලට් දුන්නානේ ලොකු ගණන්. හ්ම්? බුලට්. ඔව්. බුලට් විකුණා. ඒවයි ලොකු අගයක් දුන්නා බුලට් වලට මේව කරන්න පුළුවන්. මෞරිස මෞරිස මරා ගන්න ගත්ත එක තමයි ගොල්ලන්ට ලී. මම හිතන්නේ තමයි කැමති කරලා වියට්නාම් වල ගිහින් චොක්ලට් දුන්නා කියලා. එක එක රටවලට ගිහින් එක එක එක එක දේවල් දීලා කරලා ඒක නිසා ශ්‍රද්ධාව ඇති කරන්න යන්නේ නමුත් අපි පැත්තෙන් බලන්න අපිට හිතන්න පුළුවන් අපිට මොකද්ද එනත අපිට මට මමටම ආවේනිකව මොකක් හරි හේතුවක් නිසා අපි මේ ගේම්ස් ග්‍රේන් යන ගමනට බැලුවා. ඒක මම විචි විදියට නෙවෙයි අනිත් එක නේද කවදාකවත්. එනිසා හරිම ඉන්ට්‍රින්සික් එක. හරිම ඊස්තටික් එක. ඒක අනුකූලිත කෙරුවට පස්සේ තමයි අපි මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා වැටෙන්නේ. ඒක ඇතුලේ මම කරගත්තු මම දැන් ඈන දුරට ගිහිල්ලා තියෙනවා කියලා අගුම කරතෝ නෝ දැනගන්නත් වැඩි වැඩන නැත්ත අඩු යන්න පුළුවන් මහසින් විද්‍යානන්ත ගොඩක් ත්‍යාගශීලී පැත්තට වෙස්ට්බර්ල් එක ගිය කතාවල් හැම එකෙම එක්කෝ කැන්සර් එකක් හදලා ටර්මිනල් වෙලා ගොඩාපු කෙනෙක් ඊළඟට කැන්සර් ෆවුන්ඩේෂන් අරෝමිය එක්ක දුකක් ලොකු දුකක් ෂොක් එකකින් අත්‍යවශ්‍ය හැරෙන අවස්ථාවල් තමයි ගොඩක් වෙලා දැන් මේ ආලෝකසතා උපනිෂ සූත්‍රයේදී පැහැදිලිවම දරුවත් යන සඳහන් කරන දුක්ඛ උපනිෂා සද්දා. ඒක නේන අන්තිමට මේ දුක නිසා සද්දා සද්දා නිසා වීර්ය වීර්ය නිසා සතිය සතිය නිසා සමාධි සතිය නිසා සමාධි ප්‍රත්‍යක්ෂ විදිලෙවල අන්තිමට නිවන කියන්නේ දුක නැති කිරීම. දුක නැති කරන්නේ ඉන්නේ දුක නිසා. ලෝකේ දුකක් තියෙන නිසා තමයි නිවනක් ඕන කරන්නේ. හරියට දුකෙන් පටන් ගන්න දුක නැත්තම් කියනවා ඒ උපනිෂද් සූත්‍රයේ ලක්ෂණ දෙන්නවා. ඒ නිසා ඕනම කෙනෙක් ශ්‍රද්ධාවට හැරෙන්නේ ආධ්‍යාත්මික පැත්තට හැරෙන්නේ කියලා උනාට පස්සේ. මුඛකින් හරි වදින්න ඕන ඔළුවටම ඔළුව උස්සන්න බැරි වෙන්න වදිනවා. ඊට පස්සේ ඉතින් වෙන මොනවද අල්ලාහ් කියයි. ස්වාමි දරුවනේ කියයි. අයිතින් බුදුරජාණන් වහන්සේ ගන්න බුදු අම්මෝ කියයි. ඒක නෑ. එතන ඇත්තටම මනින්ද කියන්න බෑ මොකද ඒක මානව හිතේ බොවත්ම හිතන්න කියන්න බැරි තත්ත්වයක්. කොයි අතට හැරෙයිද කියන්න මෙන්න මේකේ මීන් ඇඩ්වාන්ටේජ් එක ගන්න ගන්න බෑ කියලා කියනවා. කිසිම ආගමක් ගත්තොත් ඒක අමානුෂිකයි. යම් කිසි කෙනෙකුට දුකට පත් වෙනාට පස්සේ කළ හැක්කක් තියෙනවා නේද වෙනම දෙයක්. ශ්‍රද්ධාව ඇති කරගන්න. සැලසුම් කරනවා කියන එක අමානුෂිකයි. ඒක තිරසනු ගා කවදාකවත් තිරසනු තුල ඒකත් නැහැ. ඥානය ඇති කරගත්ත මනුෂ්‍යයා තුල තමයි මේක තියෙන්නේ. ඒක මානවයාටම විරුද්ධව යන සංවිධානයක් වඩපත් වෙනවා. ටෝකනයිස් ලිකෙන් කියලා කියන්නේ කැන්සර් එකක්. කාල් මාක්ස් මන්ුවේ ඒක මේ අභිග්ම වගේ જાතියක්. හැබැයි යා පුරුදු කරගන්නවා. ඒක විරුද්ධ වෙලා කරන්නේ. මොකද හේතුව එයා දැක්කම හැම එකක්ම මෙන්න වගේ මීන් ඇඩ්වන්ටේජ් මීන් අදහස් තුන තමයි